වෙන ආකාරයෙන් සිද්ධ කරන්නේ. දැන් සමහර වෙලාවට හුඟක් සද්ධාව අධික අය බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා කියන සංඥාවෙන් සියලු අප උපස්ථාන ජීවමානව සිද්ධ කරන්නට පෙළඹෙනවා. දැන් මේ මෑතකදීත් කෙනෙක් අපෙන් ඇහුවා හාමුදුරනේ එහෙම කරනකොට එක්තරා මුලාවක් නේද බුදුහාමුදුරෝ ජීවමානව නැහැ කියන බව අපි දන්නවා. ඒ දන දනත් ජීවමානව ඉන්නවා කියලා හිතාගෙන කටයුතු කරනවා නම් ඒක එක්තරා මුලාවක් නේද එතන තියෙන්නේ කියලා. අපි එතනදි සිහිපත් කළා හැබෑවටම බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති බව දැන දැනත් ජීවමානව ඉන්නවා කියලා හිතනවා නම් ඒක එක්තරා මුලාවක් තමයි. නමුත් අපි ජීවමාන බුදුරජාණන් වහන්සේට හා සමානව පූජා පවත්වනවා කියන එකෙන් අදහස් කරන්නේ බුදුහාරෝ ජීවමානව ඉන්නවා කියන මුලාවටපත් වෙනවා කියලා නෙමෙයි. තථාගතයන් වහන්සේ ජීවමානව සිටි කල්හි උන්වහන්සේ සමීපයට අපි ගියා නම් මොන විදිහේ සද්ධාවකින් ගෞරවයකින් කටයුතු කරනවද? ಗುಣ සිහි කරගෙන කොයි විදිහටද මේ පූජා පවත්වන්නේ. ඉතින් උන්වහන්සේගේ ධාතු චෛත්‍යයටත් ඒ ආකාරයේ ගෞරවකින් මේ පූජාවන් කරන්නට ඕන කියලා ඒ යථාර්ථය තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඒක මහා කුසලයක්. ඒ වගේම බුදු ගුණ සිහි කරමින් ඒ කරනවා නම් Tamanට චිත්තසංතානයේ ಗುಣ දියුණු වෙන්නට ඒ හේතුවක් වෙනවා. මේ මෑතකදී එක තරුණ හාමුදුරුවෝ නමක් අපට කතා කරලා කිව්වා උන්වහන්සේ පාසලක උගන්වමින් පසුගිය කාලේ ඉඳලා ඒ ගුරුපත් වීමෙනුත් ඉවත් වෙලා උන්වහන්සේ දැන් දිනපතාම බුදුරජාණන් වහන්සේට ධාතු මන්දිරේ ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන විදිහේ අපෝපස්ථාන සිද්ධ කරමින් බුද්ධ වතාවත් කරමින් ඒ පූජාවන් සිද්ධ කරනවා කියලා උන්වහන්සේ අපට කතා කරලා ඇහුවා හාමුදුරනේ ඉතින් මේවා ගැන එක එක්කෙනා විවේචනය කරනවා ගිහි පැවිදි දෙගොල්ලෝ මේවා පිළිබඳව පහසෙන් හාස්යෙන් දකින අවස්ථාවක් තියෙනවා ඉතින් මේක තේරුමක් නැති වැඩක්ද? ඉතින් මගේ මනසේ එහෙම කරන්න ඕන කියලා ලොකු සද්ධාාවක් තියෙනවා. ඒ නිසයි මං කරගෙන යන්නේ. පස්සේ මම කිව්වා ගිහි පැවිදි කවුරු කොහොම කිව්වත් ඔබ වහන්සේ ওই කටයුත්ත නවත්තන්න එපා. ඒක දිගටම කරගෙන යන්න. නමුත් ඒ දිගටම කරන්නේ නිකන් අන්ධභක්තියෙන් නෙමේ. ඒ හැම කරුණකදීම බුදු ගුණ සිහි කරන්න. ඒ වතාවත් කරනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් මිදුල අමදිනවා නම් ඒ වගේම ධාතු මන්දිරේ බුදුමැදුර අමදිනවා නම් ඒ තථාගතයන් වහන්සේ සියලු කෙලෙස් කිලුටු පිසහල සියලු කෙලෙස් කිලුටු සෝදාහල පවිත්‍ර సంతානයක් ඇති කෙනෙක් ඒ උතුමන් වහන්සේ වෙනුවෙනුයි මම මේ කැලිකසල ඉවත් කරලා දුහවිලි ඉවත් කරලා මේ පිරිසිදු කරන්නේ. එතකොට මටත් මගේ චිත්තසංතානය තුල කෙලස් කිලුට දුරු කරන්නට මේ ප්‍රතිපදාව හේතු වේවා කියන චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ නිකලස් බව උන්වහන්සේ කෙලස් දුරු කළ ආකාරය නැවත නැවත ගැඹුරින් සිතමින් කල්පනා කරමින් බුද්ධපස්ථානයක් හැටියට ඒක කරන්න. ඒ විදිහට එකින් එක අපි පැහැදිලි කරලා දුන්නා. ඒ කරන කටයුතු වලදී කොහොමද කරන ක්‍රියාවට අනුකූලව තථාගතයන් වහන්සේගේ යම්කිසි ගුණයක් ආවර්ජනා කරමින් ඒ කටයුතු සිද්ධ කරන්නේ. වෙනතුනි ආනන්දහාමුදුරුව බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ කලක් යනතෙක් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ කරපු වතාවත් ඒ ආකාරයෙන් සිද්ධ කළ බව අපේ ශාසන ඉතිහාසයේ සඳහන් ඒ වගේම ත්‍රිලෝක විජය කියන සක්විති රජ කෙනෙක් මනෝමය දානයක් දුන්නු ආකාරය බුදවරු බොහෝ දෙනෙක් මනසින් වැඩම කරවලා උන්වහන්සේලා වඩා හිඳවලා උන්වහන්සේලාට සත්‍රුවන් ප්‍රාසාද හදලා එහි වඩා හිඳවලා දානෝපකරණ සියල්ල පිළියෙල කරලා බුදුරජාණන් වහන්සේලාට පූජා කරලා බුදුරජාණන් වහන්සේලා ගෙන් දහම් අසලා ඒ සියල්ලක්ම පුටුවක් උඩ වාඩි වෙලා මනසින් සිතමින් සචේතනිකව එහෙම මනෝමය දානයක් දුන්නු ආකාරය ශාසන ඉතිහාසයේහි සඳහන් වෙනවා. එතකොට මේ මනෝමය දානයේහි සැප විපාකත් සසර ගමනේ ලැබුවයි කියන බව අපේ බෝසතාණන් වහන්සේගේ පෙර ආත්ම භාවයක් ත්‍රිලෝක විජය කියන සක්විති රජු හැටියට. එතකොට මේ විදිහට ප්‍රඥාව සද්ධාව දෙකම තියෙන අය බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ ගුණය සිහිපත් කරමින් උන්වහන්සේලා ජීවමානව නැතත් පුද පූජාවන් පවත්වනවා. ඒ වගේම පින්නතුනේ එහෙම නිතර නිතර බුදුගුණ සිහිපත් කරමින් ඒ පූජාවන් සිද්ධ කරනකොට බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වගේ සංඥාවෙන් ඒ කටයුතු සිද්ධ කරනකොට නිතරම තමන් බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නවා වගේ Tamanට පව්කම් වලට ලැජ්ජාවක් බයක් ඇති වෙන්න, ಗುಣධම් පිළිබඳ උනන්දුවක් ඇති වෙන්නට ඒක හේතුවක් වෙනවා. අපේ ගෞතම බුද්ධ ශාසනයේ එක් භික්ෂුන් වහන්සේ නමක් පොලින තූපිය කියන රහතන් වහන්සේ. උන්වහන්සේ පෙර ආත්ම භාවයක තාපසයෙක් හැටියට ඉන්න කාලේ බොහෝ ශිෂ්‍යයින්ට ගුරුහරුකම් දුන්නා. නමුත් Tamanට ගුරුවරයෙක් හොයා ගන්නට බැරි වුණු නිසා ඒ ළඟ තිබුණු ගංගාව අසබඩට ගිහිල්ලා ඒ වැලි තලාවේ දෝතින් වැලි එකතු කරලා චෛත්‍යයක ස්වරූපයෙන් ගොඩ ගහලා අතීතයේ මේ ධහම අවබෝධ කරගත්තු ඒ සම්මා සම්බුදුරු වැඩ හිටියද උන්වහන්සේලා වෙනුවෙනුයි මම මේ වැලි සෑය හදන්නේ කියලා දෝතින් එකතු කරලා දිනපතාම ගිහිල්ලා ඒ වැලි චෛත්‍ය ළඟට ගිහිල්ලා බුදුගුණ සිහි කරලා වන්දනාමාන කළා. එතකොට එතුමන්ට කලින් කල විටින් විට පුතත්ජන ස්වභාවය නිසා යම්කිසි දුර්වල මනෝභාවයක් ක්ලේශයක් මනසේ මතුනොත් එතුමන් හිතන්නේ කොහොමද මම බුදුරජාණන් වහන්සේට වන්දනා කරන පූජා කරන කෙනෙක් උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා හා සමානව සිතින් සිතලා මම පුද පූජා කරන්නේ උන්වහන්සේ එතකොට මේ වැලිගොඩේ නෙමෙයි මගේ හදවතෙහි වැඩ ඒ තථාගතයන් වහන්සේ වැඩ හිටින හදවතේ මේ වගේ උපක්ලේශ ධර්මයන් මතුවෙන්නට ඉඩ දීම සුදුසු නැහැ එහෙම හිතලා එතුමන්ගේ චිත්තසංතානයේ මතුවෙන ක්ලේශයන් දුරු කරන්නට මනස පුහුණු කළා. ඒ පුහුණුව කොයිතරම් උපකාර වුණාද ප්‍රතිපත්ති මාර්ගයට කියනවා නම් සසර ගමනේ උපනුපන් ආත්ම භාවයන්හිදී අකණ්ඩව ප්‍රතිපත්ති සම්පූර්ණ කරලා මේ ගෞතම බුද්ධ ශාසනයෙහි මනුෂ්‍යාත්මයක ඉපදිලා හත් අවුරුදු වයසේදීම කෙලෙස් ප්‍රහාණය කරලා නිවන් අවබෝධ කරන්නට තමන්ගේ මව්පියෝ බෝධින් වහන්සේගේ පිටපැත්තෙන් ගැලවිලා හැලුණු විරාපත් වුණු පොත්තක් ගෙනත් තියාගෙන කරඬුවක තියාගෙන වන්දනාමාන කරනවා දැකලා එයින් අර පෙර සසරේ Taman වැලි ස්තූපයක් හදාගෙන බුදු ගුණ සිහි කරලා බුද්ධ ගුණේ Tamanගේ සිතින් ආවර්ජනා කරමින් වැඳුම් පිදුම් කරපු ආකාරයේ ප්‍රතිපත්ති පුරපු ආකාරයේ සිහිපත් කරගෙන කෙලසුන්නසා නිවන් අවබෝධ කරන්ට සමත් වුණා. මෙන්න මේ විදිහට හරියට ඒ ආමිස පූජාව හුදෙක් සද්ධා මාත්‍රයෙන් පමණක් භක්ති මාත්‍රයෙන් පමණක් කරන්නේ නැතිව ඒ වගේම තමන්ට සැප ලැබේවා කියන තෘෂ්ණා මූලිකව කරනවා වෙනුවට ප්‍රඥාවෙන් යුක්තව ගුණය හඳුනාගෙන ගුණය අගය කරමින් එකින් එක පූජාවන් සකසද්දිත් ඒ වගේම පූජාවන් වැඩමවද්දිත් පූජාවන් තැන්පත් කරද්දිත් ඒ ඒ පූජාවට අදාළ ආකාරයෙන් බුදුගුණ සිහි කරන්න පුළුවන් නම් අදාළ ආකාරයෙන් කියන්නේ අපි කරන පූජාවේ ස්වභාවය තේරුම් අරගෙන දැන් පහනක් නම් අඳුර දුර වෙලා ආලෝකේ පැතිරෙනවා. එතකොට ඒ තුලින් අපට පහසුවෙන්ම සිහි කරන්න පුළුවන් අවිද්‍යාන්ධකාරයේ දුර වෙලා ප්‍රඥාලෝකයේ මතුවේ. අන්න ඒ විදිහට ඊළඟට පහන සුද්ධ කරනකොට පිළියෙල කරනකොට ඒ හැම මොහොතකමත් ඒකට අදාළ විදිහට බුදු ගුණයක් සිහි කරමින් ඒ කටයුත්ත කරන්නට පුළුවන් නම් අපේ මනසේ ಗುಣ වැඩෙන්නට ඒ ප්‍රධාන හේතුවක් වෙනවා. අපට මතකයි අපේ ජීවිතයේ ඒ බඳු පින්කම් සිද්ධ කරද්දී දීර්ඝ කාලයක් අපි පොහොයට පසුදින බුද්ධ පූජාවක් සිද්ධ කළා. එතනදී දියෙහි පිපෙන විවිධ මල් වර්ග, නෙළුම්, මානෙල්, ඕලු ආදී විවිධ මල් වර්ග. එකට එකතු කරලා මල් බඳුනක් සකස් කරලා පූජා කළා. ඉතින් ඒක දීර්ඝ කාලයක් කරනකොට බුදුගුණ සිහි කරනකොට තමයි අපේ මනසට තදින් දැනෙන්න ගත්තේ සමාජයේ ඉන්න හැම පුද්ගලයෙක්ම එකට එකතු වුනහම කොච්චර ශක්තියක් කොච්චර ආලෝකයක් ලැබෙනවද? දැන් අර නෙළුම් මල මානෙල් මල ලස්සනයි වගේ පෙනුනට සමහර ඕලු මල් තියෙනවා වෙනම ගත්තාම එච්චර හැඩයක් ලස්සනක් නැහැ. නමුත් අර මල් බඳුනේ ඒ නෙළුම් මල් මානෙල් මල් වලින් ලැබෙන ලස්සන හැඩය වගේම කිසිම හැඩයක් නැති දුඹරු පැහැ ගැන්නුණු අර කුඩා ඕලු මලකින් සමහරලාට පිපිලත් නැහැ. නමුත් ඒකේ හැඩයත් එක්කලා ඒ මල් බඳුලට අමුතුම අලංකාරයක්, අමුතුම හැඩයක්, අමුතුම විචිත්‍රත්වයක් ඇති කරන්නට පුළුවන්. ඉතින් ඒව ගැන ගැඹුරින් සිතනකොට තමයි මේ සමාජයක් තුල ඒ වගේම සම්බුද්ධ ශාසනයක විවිධ පුද්ගලයෝ විවිධ චරිත එකතු වුනහම ඒ අයගේ වෙන වෙනම ගත්තාම එතරම් ලොකු ශක්තියක් නැති වුණාට එකට එකතු වුනහම අපිට එක් අරමුණක් වෙනුවෙන් කොච්චර විචිත්‍රවත් වූ ශක්තිමත් දෙයක් කරන්න පුළුවන්ද කියලා අපේ මනසට වඩා තහවුරු වෙන්නට මේ බුද්ධ පූජාව උපකාර වුණා. මේ විදිහට සිහිනුවණින් අපි කටයුතු කරනවා නම් ඒ කරන